ඉතින් මේ තාක් අපි මහා දතිපට්ඨාන සූත්‍රයේම ඉදිරිපත් කරගෙන එයි යත්තා වූ ආයනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන මේ අනුපස්සනා තුන පියමන් කරමින් අපි දැන් මේ විස්තර විභාගයකට පෙළඹිලා තියෙන ධම්මානුපස්සනාවටයි එයිනොත් සත්‍යපබ්බයේ සත්‍ය සතර විස්තර කරන පරිවයේ නිරෝධ සත්‍යයේ හැතරෙන්නේ මේ නිරෝධ සත්‍ය සම්බන්ධ කරගෙන කරන විග්‍රහය නිරෝධය නොලැබීම පිණිස නැත්නම් නිරෝධය අකාමකා දමන තණ්හාව ඇතිවීම පිණිස හේතු වෙන ස්ථානම ආශ්‍රය කරගෙන කරන බව අපි ඒ සම්බන්ධ සෑම ධර්ම දේශනාවකදීම මුලින්ම මතක් කරගත්තා. ඒක මෙතනදී අපි මතක් කරගත යුතුයි. වෙන විදිහකට කියනවා නම් ඒ සමුදේ සත්‍යයට අදාළ වෙච්ච ස්ථානමයි නිරෝධ සත්‍යයට අදාළ වෙන්නේ ඒ ක්‍රියාපටිපාටිය. ඒක සලායතනයේ අනුයි විස්තර කරන්නේ එක් එක් ආයතනයක ඒ කියන්නේ ඇහ කන නාය දිව කය මන කියන මේ එක එක ආයතනයක වෙන මොනම හෝ සංසිද්ධියක් ඇහි වෙන රූප දැකීමක් කනේ වෙන ශබ්ද ඇහිීමක් ආදි වශයෙන් ඒ ඒ ආයතනයේ වෙන සෑම සංසිද්ධියක් පාසාම ඒ ඒ අවස්ථාවේ ඒ තෘෂ්ණාව පහළ වෙනවා ඒ තෘෂ්ණාව දුරු කිරීම නම් වූ Nirodhayak ඒ ඒ තැන්වල ඒ ඒ පහළ වෙන තෘෂ්ණාව දුරු කිරීමෙන්ම ලැබීමක් හැර ඉන් එහා වෙන මොනම දෙයක්වත් නැහැ Nirodhe කියන්නේ. Nirodhe කියලා වෙනම දෙයක් තෘෂ්ණාව දුරු කිරීමෙන් හැර ඇත්තේ නැහැ. ලබා ගන්න දෙයක් ඇත්තේ නැහැ. තියෙන්නේ ඒ ඒ තන පහළ වෙන්නා වූ තෘෂ්ණාව දුරු කිරීම. ඒක නිසාමයි <clears throat> මේ පද ගැල්පමේ තියෙන්නේ එත්තේසා තණ්හා කත්ත පහීයමානා කහී පහීයති. ඒ මේ තෘෂ්ණාව කොතනකන ප්‍රහාණ වන්නේ ප්‍රහාණ වන්නේද ප්‍රහාණ වන්නේ නම් ප්‍රහාණ වන්නේද <clears throat> කොතනකනම් නිරුද්ධ වන්නේද නිරුද්ධ වන්නේ නම් නිරුද්ධ වන්නේද ඉතාමත්ම ඒ විසඳුමට උත්තරයට තුඩු දෙන සමීකරණයක් තමයි එතන තියෙන්නේ. ඉදිරිපත් කිරීමක් තියෙන්නේ යමක් යම් තැනක ප්‍රහාණය වෙනවා නම් කොතන ප්‍රහාණය වන්නේද? ඒ කියන්නේ කොතන තෘෂ්ණාව පහළ වෙනවද එතනමයි ප්‍රහාණය වෙන්නේ. ඒක නිසා ඊටාන ත්‍රාන්දුස්තික ඊටානත්ම ඒ භාවනාවට විපස්සනාවට වැටගත් අය ගාක් උනන්දු කරවෙන සුළුයි. මෙතනමයි. ආයි කිසිසේත්ම කාලය අනුව හෝ දේශය අනුව හෝ වෙනසක් ඇත්තේ මෙතනමයි. ඒ නිසා ඒ තෘෂ්ණාව පිළිබඳව අපි ලෝකේ යම් විදියක අකුල කමනාපයක් අකමැත්තක් ක්ලේශක ස්වභාවයක් දුරු කරන ස්වභාවයක් තියෙනවනේ කරන්න දෙයක් නැහැ එතනමයි නිවන තියෙන්නේ මේ සංසාරේ පුරා සොයා විදින නිවන තියෙන්නේ මේ තෘෂ්ණාව දිනතර තෘෂ්ණාවේ නැති බව. ඒ නිසා අපිට අකමැත්තෙන් හෝ වේවා කැමැත්තෙන් හෝ වේවා මේ තෘෂ්ණාව පිළිබඳව යන එන තැන් අලගිය මුලගිය සේරම දැක ගන්න. දකින්න නැතුව මෙයා මුලින් උදුලා මුලින් උපුටා දාන අමාරු. ඒ මුලින් උපුටා දැපීමම නිවන නිසා තෘෂ්ණාව පිළිබඳව ඉතාමත්ම කලකිරීම. ඉතාම ගෞරවයෙන් හදාරන්න වෙන නිසා දුක්ඛ සත්‍ය විස්තර කරාට පස්සේ ඒ සමුදේ සත්‍ය නම් වූ තෘෂ්ණාව ඔය සම්පූර්ණ සිටියමම දැන් මේ වෙනකොට විස්තර කරලා ඉවරයි. දැන් තියෙන්නේ ඒ තෘෂ්ණාවගේ යන එන තැන් අලගිය මුලගිය අංග ප්‍රත්‍යංග වශයෙන් දක්වපු ඒ තේරම අනුව යමින් ඒ ඒ තැන් වලින් ඒ තෘෂ්ණාව දුරු කිරීමෙන් කොහොමද නිරෝධය පහළ වෙන්නේ කියන එක විස්තර කරලා දෙනවා. ඒ නිසා මේ தത്വයට එනකොට අනිවාර්යම ප්‍රතිපදාවක් වශයෙන් ප්‍රතිපත්තියක් වශයෙන් යෝගාවචරය තෘෂ්ණාවටත් හරියට ලොක් කරලා වැඩගත් කරලා සලකන්න දැනගෙන තියෙනවා. ඒ මොකද එතනම ඒක යට එතනම මේ මේ මේ නිබ්බිදාව තියෙන නිසා. නිරෝධය තියෙන නිසා. ඒ නිසා තෘෂ්ණාවට දොස් කියලා තෘෂ්ණාව නරකයි කියලා පැත්තකට කළොත් ඒත් එක්කම අපි නිරෝධයක් පැත්තකට කරවෙන්නේ කියලා. ඒකම යටපැත්තේදී කාශියක දෙපැත්ත වාගේ උඩ පැත්ත එකක් තියෙනවා යට පැත්ත එකක් තියෙනවා ඉතින් අපි කාශිය දකිනකොටම මේක නරක දෙයක් කියලා පැත්තකට කෙරුවොත් ඒ කාශිය එක පැත්තක් පැත්ත කරගන්න බෑ එහෙම දෙයක් ලෝකයේ ඇත්තේ නැහැ පැලි පැති දෙකක් තියෙනවා දෙකම තමයි ඒ නිසා අපිට තියෙන දෙකම පැත්තකට දාන එක නෙමෙයි දෙකම ආબોධ කරගෙන එකයි ඒකම හොඳට උපේක්ෂාවෙන් යුක්තව සතියෙන් යුක්තව අධ්‍යයනය කරන එක නිසා අපි මෙතෙක් වෙනකොට මේ නිරෝධ සත්‍ය දිගේ රූපං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේ සාතන්නා පහියමානා පහියති නිරුද්ධමානා නිරුද්ධති කියන විදිහට ඇහැ කියනා වූ ආයතනය පදනම් කරගෙන ඒක එතකොට කන නාසය දිව කය මන කියන අනෙක් ආයතන නිරූපණය කරනවා නියෝජනය කරනවා ඉස්ලාම ප්‍රකාශ වෙන්නේ නිසා ප්‍රකාශ වෙන්නේ ඇහැ කියන ආයතනය නිසා අපි ඒක නිදර්ශනයට ගත්තා ඒ ඇහැ කියන ආයතනයේ ක්‍රියාපටිපාටිය වැඩපිළිවෙලේ දැකීමක් සිදු වෙනකොට ඒකට අනිවාර්ය අංගයක් වෙනවා බාහිර ආරම්මණය වෙන වස්තු වර්ණ රූපේ මේ වර්ණ රූපය තෘෂ්ණාව ඇති කිරීමට යම්සේ දායක වෙනවද හේතු වෙනවද ඒ හා සමාන ප්‍රමාණයකින් ඒක නිවන අවබෝධ කිරීමට හේතු වෙනවා මොකද ඒ රූපේ විශේෂ ප්‍රිය රූප ඒ ස්වභාව මිහිර ස්වභාව පහල වෙනවා මේ පීර ස්වභාව මිහිර ස්වභාව නැතිවීමමයි නිරෝධය කියලා කියන නිසා රූප පිළිබඳව තමයි ආරම්භය ලබා දෙන රූපේ ඊගාවට චක්කු ප්‍රසාදය මේ චක්කු ප්‍රසාදය අපි ඒක නම් අපි හොඳට පැහැදිලි කරලා දෙන්න පුළුවන් වුණා බොහොම ප්‍රිය කරන බොහොම මනාප කරන ඇහැ වාගේ කියලා රකින්න. නමුත් මේ ඇහැ වාගේ රකින්නකින් තමයි අපිට තෘෂ්ණාව වැඩියක්ම දවසක් ඇතුළත ලබා දෙනවා. වැඩියක්ම ලබා දීමට සාක්ෂි වෙයි. ආයතනයේ සලසන, පදනම සලසන. ආනේ චක්ෂුසේ විශේෂයත්තා වූයේ ප්‍රිය ස්වરૂප, මිහිර ස්වરૂපේ දුරුණාන එතනම නිවැ. ඊගාවට චක්කු විඥාන රූපේ ඇහැට ඇහි ප්‍රසාදයට වැටෙනකොට එතෙන්ට එතන දකින්න හිත පාළ වෙනවා. ඒ දකින්න හිතට අපි කියන චක්කු විඥාන. ඒ චක්කු විඥානේ පහළ වුණේ නැත්නම් දැකීමක් සිදු වෙන්න බෑ. ඇහැට රජ වෙන්න බැරි වෙනවා. අර රූපේට අපිව මත් කරගන්න බැරි වෙනවා. ඒවා නිකම්ම නිකන් උස් වෙනවා. ඉස් වෙනවා. දැකීමකට තරම් ප්‍රමාණ නොවිය. ඒ මොකද ඒ දෙන්න එකතු වුණාට හිත එතෙන්ට අද ගන්න පැහැර ගන්න බැරි වුණා. චක්කු විඥානේ පහළ කරව ගන්න බැරි වුණා නම් එතන දැකීමක් සිදු වෙන්නේ නැහැ. එතන රූපත් නැහැ. එතන චක්කු ප්‍රහාදයකුත් නැති තත්ත්වයටපත් වෙනවා. ඉතින් සාමාන්‍ය ලෝකයාට පේන තියෙන එක හරි පාඩුවක් වගේ. දැකිය යුත්තක් දැක ගන්න බැරි වුණයි කියලා. නමුත් ඒ නොදැකීම නිසා ඒ රූපේ විදේයි අපි එතන නිවන් ලබලා තියෙනවා. ඒ චක්කු ප්‍රසාදයේ පහළ නොවීම නිසා එතන ඒ චක්කු ප්‍රසාදයේ සම්බන්ධව ලොකු නිවීමක් අපිට තිබිලා තියෙනවා. නමුත් වටිනා දෙයක් දැක ගන්න බැරි වුණා කියන විදිහට වගේ තමයි ලෝකයා පෘථග්ජනයා හිතන්නේ. මේ චක්කු විඥානේ පහළ වීමයි හොඳ දේ. ඒ මොකද ඒකෙන් තමයි මේ රූපය අපි දැක්කා කියන தත්තර මගේ ඇහෙන් ඇහෙන් ඒක දැක්කා කියන தත්තරපත් කරගන්න අපි කොච්චර තැන් වලට යනවද? ඒ මොකද අපිටම මේ චක්කු විඥානේ පහළ කරන්න. ඒ නිසා චක්කු විඥානේ ප්‍රිය භාවයක් මිහිරි භාවයක් කියනවායි කියන එක තේරුම් ගන්න ලේසි. අද ඒ පියවර තුන පෙන්නට පස්සේ අද තියෙන චක්කු සම්පස්ස චක්කු සම්පස්ස ආලෝකේ පිය රූපං සාත රූපං මේ ඇහත් රූපයත් චක්කු විඥානයත් කියන මේ තුනට එකතු එකට එකතු වීම අපි මේක ගැටීම කියලා කියනවා ගැටීම කියවම තරහෙන් ගෙන්න ගැටීමක් නෙවෙයි ඒකට යාම සංගතිය කියලා කියනවා සමෝව ගමන් කරන ගතිය මේකට කියනවා ස්පර්ශය ඉතින් මේ විශාල බණ භාවනා පිළිබඳ අදාර අදාරීමක් නොකොළොත් ඒ සම්පස්සේ කියන එක තේරුම් ගන්නත් අමාරුයි. සාධාරණය අතරේ ඊ타ත්ම සංකීර්ණ චෛතසිකයේ වශයෙන් පෙන්වන්නේ මේ සම්පස්සේ නැත්නම් ස්පර්ශය කියන පත්‍යයිසිකය. පාලියෙන් පස්සේ කියලා කියනවා. සිංහලෙන් හැපීම කියලා කියනවා. සංස්කෘතයෙන් ස්පර්ශය කියලා කියනවා. ඒකම තමයි සම්පස්ස කියලා කියන්නේ ආත්පසින් ඒ චිත්තක්ෂණයෙන් පහළ වෙන්නා වූ ස්පර්ශය කියන අදහසෙන් පස්සේ කියන අදහස සම්පස්ස. චක්කු සම්පස්ස කියලා කියන්නේ ඇහි සිදුවෙන මේ ගැටීම, හැපීම, දැකීම ස්පර්ශය. කනේ සිදුවෙනවනම් ඇහිම කියලා අපි කියනවා. ගනාශයේ සිදුවෙනවනම් ගන්ධ සුවඳ දැනීම කියලා කියනවා. දිවේ සිදුවෙනවනම් රස දැනීම කියලා කියනවා. කයේ පහස දැනීම, මනසේ ධර්ම අරමුණු දැනීම. දැන් අපි කතා කරන්නේ ඇහැ කියන ආයතනය ගැන නිසා අපි මෙතන දැකි. දැකීමේදී පහළ වෙන්නා වූ ස්පර්ශය. මේ ස්පර්ශය පිළිබඳව අපි දන්නේ නැත්තම් නැත්තම් දැනගන්නත් අමාරු තරම් කොහොමද අපි කියන්නේ මේක ප්‍රිය රූපයි මේක සාත රූපයි කියලා. ඒකම ධර්ම දේශනාක බරපතල වගේ කීමක් වෙනවා විස්තර කරලා කොහොමද මේ ස්පර්ශය පිය රූපයක් වාටපත් වෙන්නේ කොහොමද මේ ස්පර්ශය සාත රූපයක් මිහිඳු රූපයක් වාටපත් වෙන්නේ මොකද අපි මේ ස්පර්ශය දන්නේ නැහැ දැනගන්න උත්සාහ කළත් ගෝ කමාරුයි අවබෝධ කරගන්න. නමුත් අර රූපයේ තියෙන රූපයට ඇලෙන බැඳෙන ගතිය වගේ ඇහි ඔපේට ඇලෙන බැඳෙන ගතිය වගේ ඇහි පහළ වෙන හිතට ඇලෙන බැඳෙන ගතිය වගේ මේ ස්පර්ශයට අපි ඇලෙන බැඳෙන ගතියක් තියෙනවා කියලා සර්වඥාන්ස අපිට කෙලින්ම චෝදනාවක් එල්ල කරනවා. මේ ඇලෙන බැඳෙන ගතිය නැති වුණා ස්පර්ශ නිරෝධයක් සිද්ධ වෙනවා ඒකත් අපි මේ ප්‍රාර්ථනා කරන්නේ නිවනමයි එනිසා අපි ඉස්සල්ලාම සිද්ධ වෙන්නේ බණහලා මේ චෝදනාව බාර ගන්න එකයි චක්කු සම්පස්සා ලෝකේ පිය රූපං සාත රූපං කියන චෝදනාව අපි බාර ගන්නවද නැද්ද හේතිතු වෙන්නා වූ මේ රූපයක් ඇහැට වැටිලා ඇහි හිත පහළ වීම කියන මේ කාරණා තුන එකට ගමන් කරන තාකල් ස්පර්ශයේ පහළ වෙනවා දැකීම සිද්ධ වෙනවා. මේ දැකීම සිද්ධවීම විෂයෙහි විශේෂයෙන්ම මේ තුන එකට ගමන් කරන තින්න සංගති කියන විෂයෙහි අපේ ප්‍රිය භාවයක් අපේ මනාප භාවයක් තියෙනවා. මේකට අනියමාර්ථයෙන් තමයි අපිට මේක හේතු ගන්නට සිද්ධ වෙන්නේ. ඒ මොකද අපිට මෙන්න මෙහෙම අදහසක් දුන්නා. යම්ම වෙලාවක අපි දකිමින් ඉන්නවා නම් අපිට මේ මොහොතේ අහන්න බෑ. අපි යමක් දකිමින් ඉන්නවා නම් අපිට මේ මොහොතේ වෙන යමක් ගඳ සුවඳ බලන්න බෑ. අපි යමක් දකිමින් ඉන්නවා නම් අපිට රස බලන්න බෑ. පහත ලබන්න බෑ. කල්පනා කරන්න බෑ. එතකොට පේනවා අපේ මේ සලායතන කියන දැකීම, ඇහිීම, ගඳ බැලීම, රස බැලීම, පහස ලැබීම, කල්පනා කිරීම කියන මේ හයතම දුරවල් හයක් තියෙති. අපි මේ එක්කෙනෙකුට ප්‍රමුඛතාවය දීලා අනික් ඔක්කොම අක්‍රීය තත්ත්වයටපත් කරනකොට, නිෂේධ නිරෝධ තත්ත්වයටපත් කරනකොට අපිට පේන්න තියෙනවා අසීමිත අසාධාරණ බලයක් අපි යොදවලා තියෙනවා මේ දැකීම વિશેයි එහෙම නැත්නම් අපිට පූර්ණ අවධානය දැකීම વિશે තියාගෙන ඉන්න බෑ. මොකද ඇහිීම කියන කනත් අපේ අවධානය ඉල්ලනවා. ගඳ බැලීම කියන නාසයත් අපේ අවධානය ඉල්ලනවා. දිව රසය බලය රස පිළිබඳව අවධානය ඉල්ලනවා. කය පහස පිළිබඳව අවධානය ඉල්ලනවා. හිත හිතවිලි පිළිබඳව අවධානය ඉල්ලනවා. ඒ සියල්ලම නිෂේධ වලයෙන් ප්‍රතික්ෂේප කරලා විකතෝම රූපයක් දකින්න නම් අපි කොහොමඩක්වත් ඒ රූපේ විදිහේ ප්‍රිය භාවයක් මේටි භාවයක් තියෙනවා. යම් වෙලාවක ඒ ඒ ඇහි දකින්න රූප නැත්නම් රූප දකින්න අවස්ථාව යටපත් කරන අපි කණින් සද්ධාහන වෙලාව එනකොට මේ රූප දැකීමක් කලම සිදු වෙන්න බෑ. ඒ මොකද ඒ වෙලාවේ පූර්ණ කාලනව හිතේ ඉඳලා තියෙන්නේ සත්‍ය ඇහිම વિશે. එතකොට ඒ සෝත සම්පස්සේ વિશે අපේ ඡන්දෙ ගිහිල්ලා. අපි මන අපේ දීලා එයා රජ වෙලා. එතන ආයතනේ පැතිරේ. අනික ආයතන ඔක්කොම ඇකිලෙනවා. අක්‍රීය භාවයටපත් වෙනවා නැති තත්ත්වයටපත් වෙනවා. මේ නිසා පේනවා චක්කු සම්පස්සේ පහළ වුණාට අපි ඉබේම චක්කු සම්පස්සේට ඡන්ද දීලා ඒක රජ වෙලා ආසනේ අරගෙන. ස්ථානේ වගකීම ආධිපත්‍ය අරගෙන. සෝත සම්පස්සේ ඇති වෙනකොට කණේ ස්පර්ශය අනිකු සියල්ලම යටපත් කරගෙන මතුවේ. ඒක සාමාන්‍යයෙන් කියන ඔය ද්විබීජපත්‍රි ශාකවල ඒකේ මුදුනට යන ප්‍රධාන අංකුරය හැම වෙලාවෙම ඊට පල්ලෙහා උඩම තියෙන දැල්ල යට තියෙන කුංචි දැල්ලක් හැදීමට ඇති හැම හැකියාවක යටපත් කරමින් ඒක උඩින් ඉඳගෙන අනිකුත් දලු ඇතිවීමට තියෙන අවස්ථාව බාධා කරන ගතිය දිගටම පවත්වා අග්‍රස්ත නිෂේධනය කියලා කියන එකට අග්‍ර වෙන දැල්ල අනිකුත් අනිකුත් දළු ඇති වෙන්න ඉඩ දෙන්නේ. යම් වෙලාවක මේ අග්‍ර දැල්ල කැඩුව අනිකුත් දැල්ලක් එනවා රතු වෙලා. එතකම්ම ඒ අනිකුත් දලු අර මුතුන් දැල්ලේ ඇති වෙන නිෂේධන බලය නිසා නිලීනව පවතිනවා නිකන් ඇහැක් වගේ. උඩ දැල්ල කැඩුණට පස්සේ ඊගාට දලු දා. ඒ නිසා මිරිස් වගා කරන්න නැත්නම් සමහර ලාට උපසන්තේ පාන්ති උපදෙස් දෙනවා. ගහ හොඳට විලල්ල පැතිලා වැඩෙන්න නම් අග්‍රස්තංගුරේ කඩලා දාන්න. සම්පූර්ණ මට්ටමට ආවට පස්සේ. එතකොට අතුපතර වීදලා ගහ හැදෙනවා. අග්‍ර සංකුරේට දුන්නොත් ඒකමයි වැඩෙන්නේ අනිත් එක්කටත් වැඩෙන්නේ. ආන්නේ වගේ තමයි ඇහැට ඡන්දය දුන්නොත් ඒ ඇහැ කන නාසය දිව කය මන කියන කිසිම දෙයකට වැඩෙන්න දෙන්නේ. අවස්ථාවක් ගන්න දෙන්නේ. ඒකම අවධානයේ නැත්නම් හිත පැහැර ගන්න. ඒ නිසා අපිට පේන්න තියෙනවා මේ තුන එකට ගණන් කරනවා කියනකොට ඇහත් රූපයත් ඇහි පහළ වෙන්නා හිතත් එකට ගණන් කරනවා කියනකොට ඒක අපි දැන හෝ නොදැන ඒකේ ආධිපත්‍යයකට අපි කැමැත්තක් දීලා මේ නෙමෙයි ආධිපත්‍ය රැඳීම නිසා ඒක ප්‍රියමනාප භාවයෙන් මිහිරි භාවයෙන් අපි විසින් ආරක්ෂා කරලා තියෙනවා. මෙන්න මේකට තමයි එත්තේසා තණ්හා කියලා කියන්නේ. රූපයක් දකින අවස්ථාවේ අපි පැහැදිලිවම අනිකුත් ආයතන යටපත් කරලා තියෙනවා. සද්දයක් අහන වෙලාවේදී කන තිබියදී අනිකුත් ආයතන යටපත් වෙලා තියෙනවා. නාසයෙන් ගඳ බලන වෙලාවෙදිත් එහෙමයි. දිවෙන් රස බලන වෙලාවෙදිත් එහෙමයි. කයෙන් පහස ලබන වෙලාවෙදිත් ආසත් ප්‍රසවාස කරන වෙලාවෙදිත් පිම්බීම හැකිලෙන් බලන වෙලාවෙදි ඒ අරමුණට හිත ගියා කියලා කියන්නේ කවදාකවත් ඒලා රූප බලමින් ඉන්න බෑ. සද්ද අහමින් ඉන්න බෑ. ගන්ධ රස බලමින් ඉන්න බෑ. හිතමින් ඉන්න බෑ. එතකොට අපි ඒ කෙනේ පිළිබඳ සතුටක් පහල කරනවා. හරි මගේ අරමුණට හිත ගියා. දැන් හොඳයි. ආන්න එක තමයි මේ පිය රූපං සාත රූපං කියලා. මෙන්න මේ පිය රූප සාත රූප තියෙන තාක්කල් පැහැදිලිවම භාවනාවේ තමයි. නිරෝධයක් නැහැ. විගතෝම ඒ තෘෂ්ණාවගේ වැඩිම සිද්ධ වෙනවා. එනිසා ඉත්තේ සාතන්නා පහියමානා පහියති බහැලා යනවනම් ප්‍රහාණය වෙනවනම් වෙන්නේ මේ මේ සිද්ධිය වෙනකොටම ඒක දැන ගැනීමෙන්මයි. මූල කර්මස්ථානේ යනකොට මූල කර්මස්ථානේ පවතිනකොට ඒ ගුරුවරයාත් හොඳයි කිය. යෝගාවචරයට හොඳයි කිය. හොඳට අරමුණේ හිත හිටිනවා. හොඳයි ඒක ඇති දෝෂයක් නැහැ. නමුත් මේක පිළිබඳ දැනීම කියලා කියන්නේ මොකද්ද? මෙන්න මේ විදිහට මූල කර්මස්ථානියේම ඉන්නකොට ඒ අරමුණ එnde end end සිං භාවයටපත් වෙනවා. එහි යත්තා වූ ප්‍රියමනාප භාව නිමිති ගන්න පුළුවන් ස්වරූපේ නැති වෙනවා. ඒකට කැමති නෑ යෝගාවචරය. ඒක එනකොට චෝදනා කරනවා. ඒක එනකොට වෙන දේවල් හොයනවා. ඒක එනකොට වැරදුනාදෝ, පැටලුනාදෝ, සතිය නැති වුණාදෝ, සමාධිය නැති වුණාදෝ කියලා විවිධාකාර කල්පනා කරනවා. ඒ මොකද ඒ අරමුණ ප්‍රකටවම දැකීමම තමයි ප්‍රිය භාවයේ මිහිරි භාවය. නමුත් පුත්‍රජානන් වහන්සේ ඒ දේ සර්වඥතා ඥාන අවබෝධයේදී දැකපු නිසා උන්වහන්සේ මතක් කරනවා හොඳයි මූල කර්මස්ථානයේම ප්‍රිය භාවයෙන් හරි කමන්නේ නැහැ මිහිරි භාවයෙන් හරි කමන්නේ නැහැ දිග්ගට අඛණ්ඩව දිගට බලාන ඉඳී කියලා. බලාගෙනකොට මොකද වෙන්නේ? එnde ende ende ende අරමුණ යම් අවස්ථාවකට පස්සේ සූක්ෂම වෙන්න ගන්නවා. සූම් වෙන්න ගන්නවා. ආශ්වාස ප්‍රශ්වාස දෙකේ වෙනස නැති මට්ටමට යනවා. ඉම්බි මැක්‍රීම දෙකේ නැති මට්ටමට යනවා. මේක තමයි භාවනාව කියන්නේ. ඒක අතහැරලා ආයෙත් හුස්ම හයියෙන් ගන්න එක හෝ උම්බණ්ඩ අහුලන්න යන එක හෝ නැත්තම් ඒ වෙලාවෙන් ආවෝ සද්ද රූප ගන්ධ රස වේවේ හිත මෙහෙවන එක නෙවෙයි. ඒ මෙහෙවන්නේ අර හොඳට ප්‍රිය රූපය, නීල රූපය වෙන ආයතනකින් හෝ ලබා ගැනීමේ තියෙන තෘෂ්ණාව. නමුත් මෙතන උපදේශයේ වියුත්තේ ඒක තෘෂ්ණා වැඩිම අරමුණේම මූල කර්මස්ථානයේ අනිමිත්ත භාවයේ දකිමි. දිගට යෑම තෘෂ්ණාව චේකේ. මෙන්න මේකදී ස්පර්ශය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතිවත් අන්න කියන හොඳ පළපුරුදු භව යෝගාවචරය කියන. ඒ අත්ව ගත්ත අරමුණේම එහෙම නැත්නම් මේ ගෙවෙමින් පවතින අරමුණේම වැඩි උනන්දුවකින් දැඩි උනන්දුවකින් ඒ අනිමිත්ත භාවයේ දකිමින් නිස්පාර්ශයේ ගෙවෙන බව දැකීමෙන් දනිමින් මේකමයි භාවනාව කියලා උපේක්ෂාවට තියාගෙන දුකට යන්න. එනිසා අපට පිළිගන්න වෙනවා මෙන්න මේ දේ වෙනවට තියෙන අකමැත්ත නිසා තමයි අපි නිතරම අරමුණු මාරු කරමින් මේ ගොරෝසු ස්පර්ශය ලබා ගැනීමට මේ ඇහෙන් කනට කනින් නාසයෙන් නාසයෙන් දිවට දිවෙන් කයට කයින් මනට ආදී වශයෙන් මේ අරමුණු විශේෂ හිත විහිදුවා. ඒක සාජාසයෙන්ම වෙන දෙයක්, මාර්ගපාක්ෂිකව දෙන දෙයක්, සංසාර වටේ වෙන දෙයක්. එකම අරමුණේ බොහෝ වෙලා හිටියොත් කොයි දේ වුණත් ඒක එnde ende ende ende අර විදිහට සංසාරයට බඳවා වෙනුවට දුක්ඛ සත්‍ය ස්වභාවය. බලානින්න ඉන්න ඒක ගෙවි ගෙවි යන හැටි, සියුම් වෙවි යන හැටි, අනිමිත්ත භාවයටපත් වෙන හැටි, ඒ විශේෂ එපා කරන ගති පහළ වෙන හැටි තේරෙන්න පටන් ගන්න නිසා භාවනා කළොත් නම් ඒකාන්තයි ප්‍රතිඵල. ප්‍රශ්නේ තියෙන්නේ යෝගාවචරයා මේ ප්‍රතිඵල අගය කරනවද නැද්ද කියන එක. ඒ මොකද යෝගාවචරයා මේ ස්පර්ශයේ විශේෂ පුදුම පටලවිලයි අදහසයි. මේ නිසා තමයි එකම අරමුණ ආනාපාන වේවා පිම්බි වැටි වේවා දහ දිනක් භාවනා කරොත් දහ ආකාරයකට කතා කරනවා. එක්කෙනෙක් අර අනිත් එක්කනා කියන ද සම්පූර්ණ විරුද්ධව වාද විවාද කලහ පවා ඇති කරගන්න පුළුවන් තරමට එක එක්කනාගේ ස්පර්ශ වෙනස්. නමුත් ඒක කියනවටත් කැමති නෑ, එළි වෙනවටත් කැමති නෑ. ඒක පුද්ගලික ලක්ෂණක් විදිහට තියාගන්න. නමුත් භාවනා කළොත් නම් භාවනාවට ගරු කරනවන එන්නේ එන්නේ එන්නේ මේ පුද්ගලික ආගයන් ආඩම්බරයන් ගිය වෙවි දුරු වෙවි ඡේන ඡේ වෙවි ප්‍රහීන වෙවි යන්න පටන් ගන්නවා. ඒකයි යෝගාචරයේ ඉතාම දුෂ්කරතාව. මම මෙච්චර වෙලා ආගය ආඩම්බරය කර හිටපු දේ අතාරින්ට වෙනවා කියන එකයි අමාරුම දේ. මේක මේ ස්පර්ශය කියන চৈতසිකයට සාපේක්ෂව බොහෝම ජයට පැහැදිලි. හැබැයි ඒක යම් ප්‍රමාණයකට ස්පර්ශය ගැන දන්න යම් ප්‍රමාණයකට භාවනා පිළිබඳව ඇදහිල්ලෙන් කරන කෙනාට මේක තව තවත් භාවනාවට උනන්දු කරන හිතත් කරලා බලන්න ඕනේ ආයත් කරලා බලන්න ඕනේ කියන විදිහට කුසල ඡන්දේ පහළ වෙන්න හේතු වෙනවා. නමුත් දැනටම ස්පර්ශය වැටෙනවා කැඩෙනවා මේක මගේ පාඩුවක් මේක මට අලාභයක් කියලා හිතන කෙනාට මේ ධර්ම වැටහෙන්නේ නැහැ ඕනේ නැහැ නිවන් දකින්න ඔච්චර ගැඹුරක් ඕනේද ආදි වශයෙන් ඒවා පිළිබඳ කටළු කතා කරනවා කටළු වචන කතා හිතන ඒ කියනවා සාමාන්‍යයෙන් මේ බඩා ජීර්ණ වෙච්ච මනුස්සයට ආහාර දකිනකොට හරි තරහක් එනවා කියන්නේ. ඒවද කලින් බඩ නරක කරගෙන. ඉතින් ඒකට ආහාර පේනකොට විසයි. ඒක වගේම ව්‍යාකරණ දන්නේ නැත්තු කියන ව්‍යාකරණ දන්නේ නැත්තන්ට මේ ව්‍යාකරණ නොදන්නේ නැත්තන්ට භාෂා ව්‍යාකරණ හරි තරහයි. මොකටද ගෝචර ඕනේ නැහැ කියලා කියන්නේ. මොකද ව්‍යාකරණ දන්නේ නැති නිසා. ඒ වගේම තමයි දැන සමර්ථ ස්පර්ශයේ පිළිබඳව පටලවාගෙන ඉන්නේ නැත්තන්ට මේක පිළිබඳව කතා කරන්න යනකොට gadu ගනිනවා කරප්පන් කරන්න දෙයක්. ඒ මොකද ඒ ස්පර්ශයේ ඔහු විසින් මැච් කරගත්ත දෙයක්. ධර්මයේ විසින්වත් මෞංකාර දෙවියන් වහන්සේවත් සර්වඥාන් වහන්සේවත් නෙවෙයි. යම් දවසක ස්පර්ශයේ පිළිබඳව මූල කර්මස්ථානීයට සාපේක්ෂව බලාගෙන ඉඳලා බොහෝ වෙලා බලන ඉඳලා ලක්ෂ කියලා කෝටි වාරයක් බලන ඉඳලා මෙන්න මෙහෙමයි ස්පර්ශය මම මට තෘෂ්ණාව ඇති කරන්නේ මෙන්න මේ ස්පර්ශය පිටිපන් තෘෂ්ණාව දුරු කිරීමමයි නිබ්බුතේ කියලා කියන්නේ කියලා දැනගත්තු දවසට තේරෙන පටන් අර ගන්නවා මේක ඇතුළතම වැඩිච්ච ගැටයක්. ඒකට තරහ වෙලා කරන්න දෙයක් නැහැ. නැවත නැවතත් බලලා අනුංග දෙයක් විදිහට බලලා ධර්මාන ධර්ම කණ්ණාඩියෙන් බලලා කවදා හෝ තේරුම් ගන්න. මේ නිසාම දෝ තමයි ඉගැන්වීම විදි මතක් කරන්නේ මේ ස්පස්ීතාවත්ම සංකීර්ණ චෛතසිකයක් කියලා. උගන්නන්න අමාරු දෙයක්. ඒ මොකද ඇහැට රූපයක් වැටෙනවා හා සමගම නැත්තම් වෙන විදිහට කියන ඇහැට වැටෙන සෑම රූපයක්ම අපිට පේනවා නෙවෙයි. වෙන විදිහට කියනවා උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි ඇහැ අරගෙන කොච්චර වෙලා ගත කරත් ඒ හැම රූපයක්ම අපි දැක්කා කියලා කියන්නේ. මොකද ඇහැ අරගෙන ඉඳදී අපි ශබ්ද අහන වෙලාවල් තියෙනවා. ඇහැ අරගෙන ඉන්න වෙලාවේදී ආහාර අනුභව කරන වෙලාවල් තියෙනවා. ඇහැ අරගෙන ඉන්න වෙලාවේදී කය වේදනා විඳින වෙලාවල් තියෙනවා. ඒ සෑම වෙලාවකම ඇහි ස්පර්ශය පහළ වෙන්නේ ඇහැ නිකන් ඔය අරගෙන තිබුණා. ඇහැ අරගෙන හිටියත් අන්ධකාරයක් නම් රූප පේන්නේ නැත්නම් එතන දැකීමක් වෙන්නේ නැහැ. යම් වෙලාවක රූප ආලෝක තියෙන වෙලාවෙක වර්ණ රූපයක් මතුවෙලා ඇහැට මතු වුණා නම් ඇහි දකින්න හිතත් පහළ වෙන්න අත්‍යවශ්‍යයි. නැත්නම් අවධානය හිතේ අවධානය ඒ දකපු රූපේ વિશે උදුරා ගන්න තරම් රූපය කුප්පණ සුළුනා. විචිත්‍රණ වර්ණවත්න සජීවින අනිවාර්යයෙන්ම දැකීමේ හිතේ තර පහළ වෙනවා. මෙන්න මේ දැකීමේ හිතක් රූපයක් ඇහත් කියන මේ තුන විවෘතව එකට ගමන් කරන තාකල් ස්පර්ශය සිටේ. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන තින්නම් සංගති භස්සෝ. ඇහට ආපාතගත වෙච්ච රූපයක් ඇති කල්ලි දකින හිතත් එතන පහළ වුණා නම් ඇහි පහළ වුණා නම් මේ තුන එකට ගමන් කරන තාකල් මේකට කියන ස්පර්ශය කියලා. ඉතින් මේ ස්පර්ශය අපි දැනගෙන වෙනවත් නෙවෙයි දැනගන්නකොට ස්පර්ශේ පමා වෙලා ඉවරයි. ස්පර්ශේ ගිහිල්ලක් ඉවරයි. ඒ මොකද ස්පර්ශයයිගේ පස්සේ තමයි වේදනාචෛසිකේ පහළ වෙන විඳීම. නමුත් අනිවාර්යයෙන්ම වෙන දෙයක්. ඒ නිසා මේක ඍජු අල්ලන්න බෑ. කල්ලාතු සූදානම් වෙලා විශේෂයෙන්ම Taman දැනගන්න ඕනේ Taman දැන හෝ නොදැන මේ ස්පර්ශයට පොහොර වැඩෙනවා. ඒක අගයන් ආඩම්බරයන් මාර්ගයෙන් සිද්ධ වෙන්නේ Taman උතුම් කියලා කලකන දේවල් කියනවා. නීචය කියලා සලකන දේවල් තියෙනවා. ධර්ම විනය ගත්තාම සමහර ධර්මයේ උතුම් කරන සමහර විනය උතුම් කරන. සමත විදන්නා ගත්තාම සමහර විපස්සනා උතුම් කරන සමහර සමතේ උතුම් කරන. ආනේ උතුම් කර ගැනීමෙම ඒ අදාළ ස්පර්ශය ලබා ගැනීමට නැත්නම් ඒ අදාළ පුරුද්ද දිගේ ගමන් කිරීමට පෙර උරුවක් ආරයක් උරුවක් ලබා දෙනවා. ඉතින් මේ දේවල් දීපුවාම ඒක කොයි දේද උතුම් කළ සලකන්නේ කොයි දේද නීච කළ සලකන්නේ කියන එක ඒ පුද්ගලයාගේ චරිත ලක්ෂණ. ආන්නේ චරිත ලකුණු නැති කෙනෙක් ඇත්තේ නෑ පුතක්කන ලෝකේ. මොකක් හරි චරිත ලකුණක් තියෙනවා. ආන්නේ චරිත ලකුණ තමයි ඒ අදාළ ස්පර්ශ ලබා දීමට හේතු පාදක. එන්දා භාවනාවක් මූල කර්මස්ථානයක් විශේෂ අරගෙන භාවනා කරනකොට එnde එnde එnde එnde Tamante චරිත ලකුණ එnde එnde පැහැදිලි වෙන්න පටන් ගන්නවා. මගේ භාවනා ප්‍රධාන වශයෙන් කැඩෙන වේදනාව නිසා මගේ භාවනා ප්‍රධාන වශයෙන් කැඩෙන ශබ්ද නිසා මගේ භාවනා ප්‍රධාන වශයෙන් කැඩෙන හිතවිලි නිසා ඒ හිතවිලි අතීත හිතවිලි අනාගත හිතවිලි කිය ඒ චරිත ලක්ෂණ ප්‍රසිද්ධ වෙන්න වෙන්න වෙන්න කම්මැලි යෝගාවචරය ලාමකාදාසත් යෝගාවචරය නම්ල ගහලා යනවා යන්නේ නමුත් යම් කෙනෙක් දැනගන්නවා නම් මේ ස්පර්ශය ආදී ගැඹුරු চৈতසික දැනගන්නේ අනිවාර්යයෙන්ම අපේ මේ අඩුපාඩුකම් මතුවෙන්න ඕනේ. ඒක තව තවත් නැවත නැවතත් ඉස්තිරසාරව මතුවෙන්නේ කොහොඳයි කියලා විකෘත සතතාභ්‍යාසය, අඛණ්ඩ අභ්‍යාසය පවත්වන එන්ටෙන් ටෙන් මේ චරිත ලක්ෂණ මතුවෙනකොට අපි දැනගන්නවා කණ්ඩ ඕන වෙච්චාම කබර ගෝයා වුණත් තල ගෝයා කරගන්න පුළුවන්. ආන්නේ කබර ගෝයා තල ගෝයා කිරීම කරන්නේ මේ පස්ස චෛසිකෙන් තමයි. ඒ මොකද ආයතන හයෙන් ඕනම ආයතනකින් ස්පර්ශයේ 15 වෙනි ඉඳතියේදී අපි එක ආයතනයක්ම තෝරන්නේ අපේ ඒකාධිපති බලය. හැම වෙලාවටම නෙවෙයි බොහෝ වෙලාවට. ඒ කියන්නේ අපි කල්ලාතෝ විනිශ්චය කරගෙන තියෙන අපේ තියෙන අරුචිකත්වයක් අපේ තියෙන ආගයක් ආඩම්බරයක් ඒ ආගයන් ආඩම්බරය අනුවමයි ඒ සාහිත්‍ය පත්‍ර දෙක ඕක වුණත් අවශ්‍ය දේ තමයි අපි බලන්නේ. කබරය දැක්කත් කැමට ඕන වෙච්චාම තලගුවෙක් වගේ තමයි පේන්නේ. ආනේක දැක ගන්න නම් අපි අනිවාර්යයෙන්ම අපි පිළිබඳවම ස්වාධීන නිරීක්ෂණයක් සතියක් කලඹ සිට 100ක් යොන්සමස්කාරක අවශ්‍යයි. ඒක සමානලට අපේ සම්ප්‍රාප්තචාරින් වහන්සේත් අපිට උදව් කරනවා. සතිය අයිතියිසිකත් උදව් කරනවා. කරගෙන කරගෙන යනකොට අපිට පේනවා අපි මේ පුරුද්දානුව ඒ පුද්ගලයා හතුරෙක් විදිහට මේ පුද්ගලයා මිතුරෙක් විදිහට මේක අකබරයා විදිහට මේක අතලගොයා විදිහට බලන ගතිය සාධකතියක්. ආන්නේ සාධකතිය නිසා ඕක ඉදිරිපත් වුණත් අපිට ඕන දේ බලන ගතියක් තියෙනවා. ආන්නේ නිසා තමයි මේ ස්පර්ශය බොහොම මායාකාරී. බොහොම දඬුම්කාරී චෛත්‍යික. ඒ නිසා අපිට පහළ වෙන තාක්කල් සංඥාව අපිට පහළ වෙන තාක්කල් චිත්ත අපිට පහළ වෙන තාක්කල් දෘෂ්ටි මේ ස්පර්ශය පදනම් කරගෙනමයි පහළ වෙලා තියෙන්නේ. සබ්බේ ධම්මා පස්ස මුසංදය. පස්ස මූලකම්. ස්පර්ශය මුල් කරගෙනමයි අපිට පහළ වෙන සෑම ධර්මතාවයක් පහළ වෙන්නේ. හැබැයි ඒක සම්පූර්ණ වේදිකාවේ පිටිපස්සේ ඉන්න වේදකාට උපදෙස් දෙන්නේ. විශේෂයෙන්ම ඔය මේ ආසන බණ පොතේ සුදු ස්වාමීන් වහන්සේ ප්‍රදාන කරගත්ත ඒ පින්දු අනාථ පින්ඩිකෝ වාද සූත්‍රය වගේ තැන්වල ඒ චක්කු සම්පස්සේ යන්න චක්කු සම්පත්තෝ උපාදිස්සාමේති නච මේ චක්කු සංපස්ස නිස්තිතං විඥාණං භවිෂ්‍යති ඒවන්තේ ගහපති සික්කිතප්ප. ඒ අන්තිම අවස්ථාවේ මේ අනාදින වේලාවේදී නැත්නම් ආසන්න අවස්ථාවේදී අනාථ පිටික සිටුමා බණ කියන උපදේශ දෙන සාරිපුත්ත මහ ස්වාමීන් වහන්සේ මතක් කරනවා න චක්කු විඤ්ඤා චක්කු සම්පස්සං උපාදිස්සාමීති මම මේ ඇහි පහළ වෙන්නා වූ ස්පර්ශය බදාගන්නේ නැහැ ඒක අල්ලගන්නේ නැහැ නැත මේ චක්කු සම්පස්ස චක්කු සම්පස්ස නිස්සිතං විඥානං භවිෂ්‍යති इति මේ චක්කු සම්පස්සය පහල කරගන්න නැවත නැවත එහි මේ චක්කු චක්කු විඥානය පහල නොවේවායි උඹ හැසිරිය යුතුයි කියලා අනාථ විනිගදතුමාට උපදේශ කරනවා. ඒ මොකද උපාසක මහත්තයා ඒ වෙලාවේ ඉන්නේ අධික වේදනාවේ. මොනම දෙයක්වත් කරගන්න බෑ එකම පිටයි තියෙන්නේ මේ සරුවජ්‍ය සාධාරණ වහන්සේගේ ධර්මයයි ඒ සංඥා වාසලා කරන දේශනාවයි නමුත් ඒක දරා ගන්න බැතරම් ඒ වේදනාව තත්ත බල ආන්නේ වේලාදී ධාරිකුත් ස්වාමීන් වහන්සේ හැබැයි ඒ අනාථ පින්ඩික සිත්තුමා වෙනකොට ආරි ශ්‍රාවකේ එතුමට විශ්වාස මතක් කරලා දෙනවා මට මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනේ කියන මේ හය ස්ථානයේ පහළ වෙන්නා වූ ස්පර්ශය බදා ගන්න ගැතිය නොවේවා ඒ මොකද ඒ වෙලාවේ එතුමගේ කයේ දැඩි කාය සම්පස්සයක් පහළ වෙලා තියෙන්නේ. ඒකටමයි හිත අබ්බැහියට යන්නේ. ධර්මයටවත් ගන්න බෑ. ඒක නිසා කියනවා වටෙන් කියනවා ඇහි නැත්නම් ඇහි ස්පර්ශය පදනම් කරගෙන මගේ හිත පහළ නොවේවා කනේ ස්පර්ශය පදනම් කරගෙන මගේ හිත පහළ නොවේවා නාසයේ ස්පර්ශය පදනම් කරගෙන මගේ හිත පහළ නොවේවා දිවේ ස්පර්ශය පදනම් කරගෙන මගේ හිත පහළ නොවේවා කයේ ස්පර්ශය පදනම් කරන මගේ හිත පහළ නොවේවා හිතේ මනෝ සංපස්සේ පහළ කරගෙන හිත පහළ නොවේවා කියලා කියන්නේ මේ වෙලාවේ වේදනාව දෙන්නව මේ කාය සංපස්සජ වේදනාවම බදාගෙන එහිම ඇලී ගත්ත හිත මට නොවේවා කියලා හිතන්නේ. ඉක්මෙන් දෙයි ඉතින් එනමනම් ඒ අන්තිම මොහොතේ කියනකොට මේ බණ අහලා අඬන තරමට ඒ අනාථ පින්නික සිටුමාට තේරුණා නම් එච්චර ආරාන්තික වේදනාවක් නැති අනික්කත්තන්ට විශේෂයෙන්ම භාවනා කරගෙන යනකොට වේදනාව වෙනකොට හිත පැහැර ගන්න ගතියක් එනවා. දිගට පවතින ශබ්ද එනකොට හිත පැහැර ගන්න ගතියක් එනවා. දිගට පවතින හිතවිලි එනකොට හිත පැහැර ගන්න ගතියක් එනවා. ඒ විතරක් නෙවෙයි ඒ ගැන කනගාටුත් වෙනවා පශ්චාත්තාප වෙනවා මේ ඉඳ ගන්න වෙලාවේදී ඇති වුණා මොකක් හරි දුර්වලකමක් කියලා කයත් එක්ක හෝ තරහ වෙනවා. ශබ්ද ඇති කර නැත්නම් කොහො තරහ වෙනවා. නැත්නම් හිතවිලිත් එක්ක හෝ තරහ වෙනවා. නමුත් මේ හිතවිලි, මේ ශබ්ද, මේ වේදනා බදාගත්ත නිසායි මෙහෙම තියෙන්නේ කියන එක පොඩ්ඩක් මතක් කරගන්න. මමයි මේ බදාගෙන ඉන්නේ. ඒක හරියට පත්තු වෙච්ච පහන් තිරයක් ගෝනුස්සෙකුට දුන්නොත් ගෝනුස්ස වහා මේක දැඩිසේ උගේ අඬෙන් අල්ලගන්න. අල්ලගෙනට පහනපත් වෙන නිසා තෙල් තැම්බෙන නිසා තල් කර ගන්න නිසා කුහිතාගෙන ඉන්න එක සතෙක් කියලා ඒ අඬ පිච්චුණා. අර පහන් තිරේ අතාරින්නේ. ආන්නේ වගේ තමයි වේදනාවක් ඇවිල්ලා අපිට හොඳ තෝරගන්න දෙනවා. නමුත් මේ වේදනාව අනුන්ගේ දෙයක්. මේක නැකේ මැකේ යොත්තක් නැසී යොත්තක් කියන තාකල් අපි දැන හොන දැන වේදනාවට පොරදා. සාධ්‍යයක් එනවා කන හූරනවා නමුත් මේ ශාස්ත්‍රය පිළිබඳව මේ කරන්නේ මොකද්ද මේ වැඩේ මෙහෙම කරන්නේ මොකද්ද ආදි වශයෙන් මේ ශාස්ත්‍රය පිළිබඳ ද්වේෂයෙන් බලන තාක්කල් අපි දැන හෝන දැන මේ මේ එන ශබ්දෙට පාවා දෙනවා. හිතවිලි විශේෂත් එහෙම දිගට දිගට යන හිතවිලි විශේෂයි අපි මේ හිතවිලි පිළිබඳ ද්වේෂය හිතවිලි පිළිබඳව කලින් ගත්ත විනිශ්චයකින් යුක්තව හිතවිලි එක ගැටෙන තාකල් හිතවිලි වලට අපි හිතවිලි පිළිබඳ ස්පර්ශයට අපි ඉඩ දුන්නා. මෙතනදී සාරිපුත්‍ර සාන්ති මතක් කරනවා ඒ හිතිපිලි පිළිබඳව හෝ වෙන කෙනෝය උපාදානස්කන්ධ පිළිබඳව එන සෑම දෙයක් පිළිබඳව ඔවිත බදා ගැනීමක් පුරුද්දට කෙරෙනවා අර ගෝනුසා පහන් පිළි බදා ගත්තා වගේ වේදනාගෙන දේ උනත් බදා ගන්නවා අන්න ඒක පිළිබඳව හිත නැහැ ඊපස්සේ ගැන කතා කරන්නේ නමුත් අක්‍රෝත්යෙන් යයි එනේ මෙතන කෙලිම සඳහන් වෙනවා හැබැයි චක්කු සම්පස්ස චක්කු සම්පස්සා උපාදිස්සාමි කියන මේ චක්කු සම්පස්සේ බදාගන්නේ නැහැ. ඒක දිකට යන සෝත සම්පස්ස ගාන සම්පස්ස ආදී වශයෙන්. එතකොටයි මේ අර වේදනාව පිළිබඳ උත්තරේ සැපේ. ඒක නිසා වාක් වෙලාවට මේ ස්පර්ශය පිළිබඳ ස්පර්ශ චෛතසිකයේ පිළිබඳව යෝගාවචරයාට භාවනාවට නගා ගන්න පුළුවන් වෙන්නේ මූල කර්මස්ථානයේ දිගේ ආරම්භය ලබා ගන්නට බැරි ආධුනික යෝගාවචරයට නෙවෙයි මූල කර්මස්ථානයේ දිගේ යම් ප්‍රදේශයකට වැඩ කරගෙන යනකොට එක්කෝ මූල කර්මස්ථානයේ ඒකාකාරීකම නිසා හෝ සියුම්කම නිසා ඒක අතහැරෙන වෙලාවක එහෙම නැත්නම් ඒ අවස්ථාවක බාහිරෙන් පැමිණෙන ද්විතීයි අරමුණක හිත ගැටෙන වෙලාවක මේ ස්පර්ශය පිළිබඳව මේ විග්‍රහය තේරුම් ගන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ඒක ලොකු එළියක් ආලෝකයක් හිත අලුත් වීමක් කරගන්න. ඒ මොකද හිත තියෙන වෙලාවේ ලෙඩ වෙලා එකම කාරණාවේදී ගමන් කරලා හිත ඒක එක ගැටිලා ගැටිලා ගැටිලා වෙහෙස වෙලා හෙම්බක් වෙනවා. ආන්නේ වෙලාවේදී හිතා ගන්න පුළුවන් නම් මේ හෙම්බක් වීම සඳහා ධිකයට ඉස්පස්සේ ලබලා දීලා තියෙන දැන හෝන දැන මමමයි. මේ ආපු වේදනාව නැත්නම් මේ ආපු ස්පර්ශය ආසකම නිසා හෝ එපාකම නිසා හෝ දැන් සඳ බන්ධනයකට අහු වෙලා තියෙනවා. නමුත් මේ ස්පර්ශයේ අත්සම්පන්න දෙයක් වහා ඇති වෙනවා කොහොමද ඇහැට වැටි රූපේ මත ඇහැට හිත ගියොත් එතන ස්පර්ශය පාන. කනට වැටෙන ශබ්දේ මත කනට හිත ගියොත් එතන ඇහිීමේ ස්පර්ශය පාන. මේ නිසා ස්පර්ශ ආදී දේව සම්පූර්ණ පටිච්චසමුප්පන්නයි. නමුත් මේ වෙලාවේ මට පේනවා වේදනාව දිගට පවතිනවා. සද්දෝනින් බාධනා දිගටම පවතිනවා හිතවිලි වේද බාධනා බාධාවට හොඳටම පවතිනවා අරමුණ එපා වීමේ ගතිය දිගටම පේනවා අරමුණේ විතර නොදැන ගතිය එපා කරන ගතිය හොඳට කියනවා ආදි වශයෙන් ඒකාකාරී කමෙන් එනකොට මේ ස්පර්ශය පිළිබඳව දන්න බණ ඉදිරිපත් වෙනවනම් හිත අලුත් කරගන්න දෙන්නේ. ඒ නිසා ඒක හොඳට මතක තියාගන්න මේ සබ්බේ ධම්මා පස්ස සමුදය. සියලුම ධර්මයේ ස්පර්ශයක් ඇතුවමයි කතා කරන්නේ. ඒක හුඟක් වෙලාට අපි අපිට දකින්න දෘෂ්ටි කෝණය අපිට අහුවෙන ස්පර්ශය අනුව අපි මේක විනිශ්චය කරලා ඒ තාලෙත් ඒ සිද්ධිය දක්වපු අනිත් කෙනා ඒක කතා නොකරුවට අපි ඔහුට විරුද්ධව කතා කරනවා. ඒ ධර්මදම අපි අපේ අපේ ස්පර්ශයට ඡන්ද දීලා ඒකමයි අනිත් එක බොරුයි කියන තරමට ඊට මේව සත්‍යම් මොග මඤ්ඤන් කියන මට්ටමට යනවා. නමුත් ස්පර්ශ එකම සිද්ධියක් මත කරගෙන එක්කෙනෙක් ඇහි පහළ වෙන්න පුළුවන් එක්කෙනෙක් කණේ පහළ වෙන්න පුළුවන් එක්කෙනෙක් නාසයේ පුළුවන් ඕන විදිහකට වෙන්න ඒ සෑම කෙනාම කතා කරන්නේ ස්පර්ශයක් ඇතුවමයි මොකද අපි කියනවා ඒක දැකලාමයි කියන්නේ ඒ මොකද අපි ස්පර්ශය පහළ කරගත්තේ ඒ විදිහේ දැකලා ඉතින් මොනවා කරන්නේ අනිත් මනුස්සය අහලා වෙන්නේ අනිත් මනුස්සය ස්පර්ශ කළා වෙන්නේ එතකොට මේ දෙක අතර ගැටුමක් ලෝකෙට දෙසටක් මිස පිටුමයි මේ මේ ස්පර්ශය පස්පා ගැනීමෙන් තමයි වෙලා ඒක නිසා අපි හුඟක් වෙලාවට ගැටුම් වාද විවාද විරුද්ධ පක්ෂ ඇති කරගන්නේ මේ ස්පර්ශයේ ප්‍රතිසම්පාදයක් බව දන්නවා. Taman ගත්ත එක ස්ථිරකාර කරන්න හදනවා. ඒකම අනු මේ දාට දැක්කේ නෑ කියලා අනිත් එක්කන මොඩේ කියලා හිතනවා. නමුත් ඒ පුද්ගලයා ඒ ගත්ත ධර්මතාවය අරගෙන තියෙන ස්පර්ශය. ඒ නිසා සබ්බේ ධම්මා පස්ස සමුදය. ඒ වගේම මේ ස්පර්ශයේ පහළ වෙන්න නාම රූප දෙකමයි හේතු වෙන්නේ. ඇහැට වැටෙන රූපයක් ඇහත් අපි කියනවා රූප ධර්ම. ඇහි ප්‍රසාදයක් ඇහැට වැටෙන රූපයක් රූප ධර්ම. චක්කු විඥානේ නාම ධර්ම. මේ දෙකේ එකතුවක් නැතුව ස්පර්ශ වෙන්න බෑ. ඒ නිසා ස්පර්ශයයි කවදාකවත් ගස්කල් වල පහළ වෙන්නේ. ඒකත් හරිය වටින දෙයක්. ඒ ස්පර්ශය පහළ වෙන්නේ අපේ ජීවිතේ මොකක් හරි මේකෙන් පණිවිඩයක් තියෙනවා. මොකක් හරි ධර්මතාවයක් මේකේ තියෙනවා. ආන්නේ දකින්න නම් අපි ඒ ස්පර්ශය පහළ වෙන්නේ පටිච්ච සමුප්පන්නවයි මේ ස්පර්ශය මේ විදිහට පහළ වෙන්නේ මගේ මන අපිටම. මමයි මෙහෙම ඊළඟට තියෙන්නේ කියන එක අලුත් කරගත්තොත් හිත සම්පූර්ණ අලුත් වෙනවා පිළිහං වෙන ගතියක් එනවා. මේකට ගැඹුරු නමුත් හොඳ වෙච්ච සිද්ධියක් සාසන ඉතිහාසයේ සඳහන් වෙනවා. සරුවත් යන ආන්සේ සවැත්තුරු ජේතවනාරාමේ වැඩ ඉන කාලේ හොඳට මේ වගේ බණ දහම් කියලා දෙනවා සංඝයා වහන්සේලා හොඳට බණ භාවනා කරනවා තම තමන්ගේ කටයුතු කරගෙන යන අතර වාරේ පින්ඳ පාතේ යන්න ගියාම සංඝයාට හොඳට සලකනවා මේක නිසා ඒ වාගේම පින්ඳ පාතේ යපිච්ච අන්‍ය තීර්ථකයන්ට ලාභ සත්කාර අඩු වෙන පටන් ගන්නවා අඩු වෙන පටන් අරගත්තට පස්සේ යත් විවේකීව කල්පනා කරලා බලනකොට මේ සර්වඥ ශ්‍රාවකයන් විශේෂ යත්තා වූ ප්‍රසාදේ වැඩිවීම නිසා යත් හොය හොය බෙදෙනවා නමුත් අන්‍ය තීර්ථකයන්ට අඩු සැලකිලි ලැබෙන්න පටන් ගත්තාම ස්වභාවයෙන්ම තාර්කිකව යැත්තෝ මේ සාරවත් ශ්‍රාවකයන් කෙරෙහි ද්වේෂය පහල කරන පස්සේ ගහන්න ගහන්න එක නැති එක විතරයි. දකින්න දකින්න කොට බයිනවා නින්දා කරලා කතා කරනවා පරිසවචනෙන් බයි. මේ පස්සේ සර්වඥාන්තිට මේ නඩුව අපිට පාර බැලලා යන්න දැන් ස්වාමීන් වහන්සේ මෙහිමයි මේ මිනිස්සු මෙහි ඉතාමත් නිඳිතාට අසභ්‍ය පරිසවචනෙන් බයි. ඉතින් මේව ඇහෙනකොට සර්වඥාන් වහන්සේට කාට කියන්නද? ඒ නිසා උන්වහන්සේ උදාන ගාතාවක් සඳහන් කරනවා. ඒ මොකද අන්‍ය තේසිකයන්ට බණ කියන එක නෙවෙයි සරුවචනාංශය තුකුණ සරුවචනාංශය කියන්නේ තියෙන ළමංගේ ශ්‍රාවකයන්. උඩට හැරිච්ච කලවලට ඕනේ වතුරක් කරන වතුරක් කරන. යට හුවෙච්ච යට හැරිච්ච කලවලට වතුරක් කරන එක ඥානවන්තයෙක්ගේ වැඩක් නෙවෙයි. නමුත් මේ ශ්‍රාවකයෝ මේ කාරණාවල් බලන්නේම ආමතර පුරුදු සම්ප්‍රදාය. ඒ නිසා සරුවචනාංශේ උදාන ගාතාවක් විදිහට උදාන පාළිය සඳහන් කරනවා <clears throat> ගාම ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුත්තේ නේවත්තනෝනෝ පරන්දහේ ගමේ හෝ අරණ්‍ය හෝ අරණ්‍ය වාසී වෙන වෙලාවට හෝ ග්‍රාම වාසී වෙන සංඝයාසලා කියලා හිතමු. උපාසක පිරිසක් කියලා හිතමු. අන්නේ යත්තන්ද යම් කිසි දුකක් සැපක් දෙකෙන් පහත ලැබිච්ච වෙලාවට. කවදාකවත් ඒක සමාවසයෙන් හෝ අනාවසයෙන් හෝ තකන්න එපා කියන්නේ. Taman දුකක් හෝ සැපක් හෝපත් උනා. ඒපත් වෙච්ච වෙලාවේදී මගේ මේ ආගමික ජීවිතේ මගේ නිදි ජීවිත වැඩි දැන් ටිකක් වැඩි වෙගෙන යනවා. ඒ කාලය යනවා බලනකොට ඒ කාලෙන් මට බලනකොට පේන්න තියෙන්නේ ඕනම කෙනෙක් විශේෂයෙන් මේ ආධ්‍යාත්මික ජීවිතයකට ගත කෙනෙක් වෙනකොට තමන්ට ලැබෙන දුක සාධාරණ විඳ ගැනීම යුතුයි කියලා හෝ හැකියාවක් තියෙන බව මට දැකලා තියෙනවා. නමුත් මේ අනුන් විදිහේ හිතන්න ගත්තොත් ඒ පුද්ගලයන් පිස්සු දෙගුණ වෙනවා. තමන්ගේ බැන්නට ගැව්වට දුකක් ආවට ඒත් යන දරන්න පුළුවන්. මේක ඒක කුහක ගතියක්. ඒනි නම් සමාජයට බොහොම හොඳ එකක් වා. නමුත් මේක හොඳට මේ වෙලාවේදී කල්පනා කරන්න ඕනේ. මට නම් ගැහුවට කමන්නේ බැන්නට ගන්න. නමුත් අහවලාට නැත්නම් මගේ ගුරු ආන්දර නැත්නම් මේ භාවනා ක්‍රමෙන් නැත්නම් මගේ ඉස්තාලේ නැත්නම් හරුවත් යන ආශ්‍රිත කිව්වොත් නම් උතුම් විදිහට ඒක පාලනයකින් තොරයි. ඒ නිසා මේක සඳහන් කරනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුත්තෝ නේවත්තනානෝ පරන්දහෙය පුසන්ති පස්සා උපදින් පුසන්ති පස්සා උපදින් පටිච්ච මේ ස්පර්ශයෝ ස්පර්ශ කරන්නේ තම තමන්ගේ දුක්ඛිතාවයන් අනුවයි නිරූපදින් කේන කුසෙය්‍යොම් පස්සා උපදීන් නිරුද්ධ වෙච්ච කෙනාට මොන ස්පර්ශය ස්පර්ශ කරන්නේ කුසන්ති පස්සා උපදීන් පටිච්ච මේ ස්පර්ශය අපි ස්පර්ශ කරන්නේ අපි අපා අපි අපගේ රුචි මනාපකම් අනුවමයි ඒ රුචි මනාපකම් කියන උපදී සම්පූර්ණයෙන්ම දුරු කළා නම් එවැනි පුද්ගලයාට මොන ස්පර්ශයක් ස්පර්ශ කරන්නේ කියලා ඒක නිසා අපි හිතුණාට මේක මේ පැකිල රජුගේ දණු තීන්දුව වගේ අහවලා මට මෙහෙම කෙරුවයි කිව්වට අහවලා ඒ බවට පත්කල එක කරවාගෙන තියෙන්නේ මමම. ඒ අපේ අත්තාව මේ ස්පර්ශ ලබන ක්‍රමය පිළිබඳව. ඒ නැත්තම් කියනවා නම් ස්පර්ශයට පදනම් වෙච්ච අපේ උපතිපත්තතිය. අපේ රුචිමනාපක. අපේ අගයන් ආඩම්බරයන් පද්ධතිය අනුව තමයි අපි ස්පර්ශය ස්පර්ශ කරන්නේ. ඉතින් මේක බුදුහාඳුරෝ බැරි වෙලාවත් ඒ තෝරනා කරපු සංඝයාට කිව්වනම් සංඝයාල වර්තල තේරුම් ගන්නේ. ඒ මොකද සරුවචනාංශ කොච්චර දෝ ඇහෙන් ඇති මේ මුඩ බහන ඕන ගෝලියෝ ටිකක් හදලා ඉවරලා පාරට දාලා අපිටත් කන්න දෙන්න කියලා බැනුම් ගන්න. ඔව් සරුවචනාංශ කන්නට වැටෙන්නේ නැහැ. ඒ මොකද නිරූපදී. සද්දයක් ඇහුණා බව දැන් මෙච්චර එතනින් මේක මෙනේ වුණා ගියා. නමුත් මේ බණින්නේ සරුවචන ශ්‍රාවකයන්ට නේ අපාගත වෙන්නේ කියලා එක්ක ඒ මනුස්සය ගැන අනුකම්පාවෙන් හෝ අර කබරගෝයා කලගෝයා කබරගෝයා කරගන්න. එහෙම නැත්නම් බණි වටින්නේ නැහැනේ අපිට බණින්න මොකෝ අපි රණ්ඩු කරන්න ගියාද අපි මේ සිල් ගුණ නිසානේ බෙදන්නේ කියලා උ අර මිනිස්සු බණින එක අගයන් ආරම්භණයන් ගන්නෙ තමන්ගේ වාසියට බව නැත්නම් මේ තෘෂ්ණාව වැඩෙන පැත්තට බව මේ භාවනා කරන සංඥා වාසයටත් තේරෙනවා ඉතින් නගවත්තනාල් කියනවා පොසන්ති පස්ස උපදීන් පරිච්ඡ ඔබ ඔබ වහන්සේලාගේ යත්තා වූ අගයන් ආඩම්බරල හැටියටයි මේ මේ දේවල් ඔබලා ස්පර්ශ කරා නිරූපදීන් කේන කුසන්ති කුසෙය්‍යම් පත්තා. උපදීන් මේ කෙනාගයන් ආඩම්බරයන් අතහැරලා දාන. තෘෂ්ණාවන් අතහැරලා දාපු කෙනෙකුට නම් මොන ස්පර්ශයක්වත් ස්පර්ශ වෙන්නේ නැහැ. ස්පර්ශ වුණාට ඒකෙන් ওই වගේ කියන කිසිම පණිවිඩයක්, සාගයක්, ද්වේෂයක් ඇති කරන මට්ටමක් තියා කොතෙන් ගත්තේ? අපි හිතුවොත් අපි පිටරටකට ගිය වෙලාවේදී අපිට කවුරු හරි හොඳටම බය වෙන භාෂාවක් එහෙම නැත්නම් තව කෙනෙකුට තව කෙනෙක් හොඳටම බයිනවා අපිට පේන. ඉතින් අපි කතා කරගෙන බයිනවා අපිට වෙන මොනක්වත් ආණ්ඩ භූතයක් තියෙන්නේ. ඉතින් ඒ වගේ තමයි අපි මෙවුවා මේ මටයි වයින්නේ මේකයි මේ කියන්න හදන්නේ කියලා ඇත්තටම අර කබරගොය කලබල කර ගැනීමක් ඒ හැම චිත්තක්ෂණයක වෙනව වෙනවමයි. ඒකයි එතන ප්‍රශ්නාව පහළ ඒකට හේතු වෙන්නේ මොකද්ද? අපි මෙතෙක් කරපින්නගෙන තියෙන අපේ අගයන් ආඩම්බරයන්. ඒ මෙවට තමයි උපදි කියලා කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියලා අපිට තියෙන හරක බාන වස්තුව අහවල් දේ අහවල් තාන්න මාන නිලතල සේරම අපිට උපදි වෙනවා ලෞකික. ලෝකෝත්තර වශයෙන් ගත්තාම මේ පංච උපාදානස්කන්ධ ටික තමයි අපිට උපදි වෙන්නේ. ඉතින් ඒකට හිත වෙනකොට උන්නාමලා පේ. ඒ නිසා මේ මහා භාරතේ එකතැනක සඳහන් කරලා තියෙනවා නම්බුවේ ජීවත් වෙන මිනිස්යාට අවනම්බුව මරෙන්නත් වැඩිය අමාරුයි. ඒ මොකද යාගේ උපදී ඒ නම්බුවත් එක රැඳිලා තියෙන ඒකට කවුරු හරි අත තිබ්බොත් ඕනෙම දෙයකට ලෑස්ති. එහෙම නැත්නම් තමන් ප්‍රිය කරන දෙයකට කවුරු හරි අත තිබ්බොත් ඉතින් උන්න මල අපේ. මේක මේ වෙලාවේ ස්පර්ශය ස්පර්ශ කරන්නේ කොහොමද කියන එක දැක ගන්න නම් අපේ උපදී පන්තිය පන්ති අපි දැනගන්න තියෙනවා. අපේ අගයන් ආඩම්බරයෙන් අපි දැනගන්න තියෙනවා. මෙන්න මේක භයානක විදිහට අභියෝගයට ලක් වෙනවා විපස්සනාව. මේ නිසා උගෝදේකට මේ විපස්සනාව නැත බලව උරු ආශ්‍රයක ඉඳගෙනකෝ නැත්තම් මුලදීම සබ්බූපති පටිනිස්සග්ග කියන විදිහට අර දස සංඥා සූත්‍රයේදී ඉගිරිමානන්ද සූත්‍රයේදී ආනාපානට කලින්ම මේ සංඥාව ඇති කරගන්නවා. සබ්බූපති පටිනිසග්ගෝ තණ්හක්කෝ විරාගෝ නිරෝධෝ නිබ්බා. ඊට පස්සේ තමයි ආනාපාන කියලා දෙන්නේ. මොකද ආනාපානය පිළිබඳව උනත් ස්පර්ශය බලන ඉන්නකොට ඉන්නකොට වෙනවා. පිම්බීම හැකිලිම පිළිබඳ වුණත් ස්පර්ශයේ එන්ටෙන් ටෙන්ටෙන් වෙනස් වෙනවා. ඒ පුද්ගලයා තාමත් ඒ වෙනස් වීගෙන යන පරිණාමයේ වීගෙන යන මූල කර්මස්තනේ පරණි පරණ උපතිමිතිය. පරණ අගයන් ආඩම්බරයන් මිතියම බලනවා නම් ඔහුට පේන භාවනාවෙන් මහ විශාල පාඩුවක් සිදු වෙනවා. භාවනාවෙන් නොමග ගියාවා. සතිය නැති වුණාවා. ස්පර්ශයේ මේ සමාධිය නැති වුණා වගේ නිසා තනියම කල්පනා කරනවා ඒ දවස්වල නම් මට හොඳට භාවනා ආරමුණ අහු වුණා දැන් මොනවාක්වත් පේන්නේ අහු වුණත් ඒක හරි පාළුයි මොකද කරන්නේ? කොච්චර කිව්වත් තව ගුරුවරු ගණන් ගන්නෙත් නැහැ කියලා තනියම කල්පනා කරනවා මොකද අර උපදිමිතිය බීම තියන්නේ. අපි මේකට කියනවා සිංහලේ හනමිතිය කියලා. ඒ පරණ හනමිතිය බීම තියන්න කැමති නැති කැමති නැති කෙනා හරියට අර බුදියා ගන්න කියලා අර තමන්ගේ වලිග වටේ කරගෙන බල්ලෙක් වාගේ කොච්චර භවනා කළත් අවම දාකවත් ඒ පුද්ගලයාගේ ಗುಣ විශේෂවල පෞද්ගලිකත්වයේ රුචි අරුචිකම් වල වෙනසක් ඇති වෙනවා මේකට බොහෝම හොඳයි සමතේ සමතේ කොච්චර දිනුණා කවදාකවත් උපදියට අත්‍යයි ඒ මිතිය තාම තියාගෙන ඉන්න පුළුවන් Hindu ආගමක් තියාගෙන ඉන්න පුළුවන් ඕන සමාධියේ අන්තිම කෙලවරට ගිහිලා මම ආත්මවාදී කියලා හිතන්නේ ඒක කවදාකවත් තමන් අගයන් ආඩම්බර අගයන් ආඩම්බරයන් වශයෙන් ගෙනෙන මිතියට තට්ටු වෙන්නේ නැහැ අභියෝග වෙන්නේ නැහැ හෙල්ලුම් කන්නේ නැහැ මොනම භාවනාවකින්වත් සමතේ මොනම සීලකින්වත් ඒක මුකුත් වෙන්නේ අනිවාර්ය ප්‍රත්‍යක්ෂයෙන් නහයටම මේක හෙල්ලුම් කණ්ඩ පටන් අරගන්නේ මේ භාවනාවේ සම්මස්තන මට්ටමල ගියාට පච්චේ පරිග්ගා සම්මස්තන ඥාන වලට යනකොට අර ආගයන් ආඩම්බරයන් තාම ඒ විදිහටම තියාගෙන ඉන්නවනම් අනිවේසක් පුදුමාකාර වේසකටපත් වෙනා යෝගාවචරයා භාවනාව හරියන්න හරි. ඒ විතරක් නෙවෙයි ඒ වෙන සිද්ධිය ඉතාමත් අමාරුයි ඔහුට ගුරුවරයෙකුට සරල භාෂාවෙන් කියන්න. ඒ මොකද අර අල්ලාගත්ත ෘචිආර්ථිකන් ටික අගයන් ආඩම්බරයන් ටික දැඩිසේ බදා ගැනීම නිසා ඒ භාවනාවේදී අස්පනා පිට පේන දේම වැරදි විදිහට අර්ථකථනය දෙමින් අර අගයන්ට අර ආඩම්බරයන්ට නැවත නැවතපත් වෙනවා ඒක නිසා කුසන්ති <clears throat> පස්සා උපදීන් පටිච්ච. මේ ස්පර්ශය මේ විදිහට ස්පර්ශ කරන්නේ ඒ ඒ තම තමන්ගේ උපතිපද්ධතිය අනුව. නිරූපදීන් කියන කුසන් කුසෙයුම් පස්සා. ඒ උපදීන් සම්පූර්ණ අතහැරලා දාලා පටන් ගත්ත කෙනාට ස්පර්ශය නැති වෙනවා. එතකොට තමයි අරමුණේ අර ඉස්සෙ හොඳට පිම්බීම හැකිලිමේ ස්පර්ශය වැටෙනවා. ආනාපානී හැපෙන තැන හොඳට වැටෙනවා. නමුත් ආනාපාන දිගේ මේ යනකොට යනකොට හැපෙන තැන ඝන වැටිච්ච එක විහාරය. විහාර වැටි වෙච්ච එක උලන් වගේ වෙනවා. අන්තිමට නොවැටෙන මට්ටමට යනවා. ස්පර්ශය ස්පර්ශ නොකර යනවා. පිම්බීම හැකිලීමේදී පිම්බීමේ ස්පර්ශය සහ හැකිලීමේ ස්පර්ශය නොදැනෙන මට්ටමට යනවා. අන්තිමට මේ උදරයේද නැත්තම් මුළු ශරීරයේමද කියන හිතා ගන්න බැරි මට්ටමට යන මේ ස්පර්ශය ස්පර්ශ නොකරන අවස්ථාවේ මොකද යෝගාචරයන ඕනම දෙයක් පිළිගන්නලා ඇති. ඒ පරණ හනමිකේ බිම තියෙනවා. සුපටිපද්ධතිය බීම තියෙනවා. සුපටිපද්ධතිය බීම තිබ්බන මොනද වෙච්චා මොකම අපේ ජීවිතේ පටන් අරගත්ත අපි බුදුන් පූජා කරලා. සීලේක පිටරයි. එනිසා මේ කාය ජීවිත নিরপেক্ষව පටන් ගත්ත මේ භාවනාදී මොන දේ වුණත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි කලින් කලින් අඳගත්ත ඉරක් දිගේ මේ යන්න හදනවා. නැත්නම් මේ අගයන් ආඩම්බරයන් තියාගෙනම අර කලින් කිව්වාගේ මේක හොඳයි මේක නරකයි මේක හොඳයි මේක නරකයි කියලා දීපු ඒ සංඥා පද්ධතියේ උපති පද්ධතිය තියාගෙන මේ යන්න හදනවා නම් හම්බු වෙන්නේම බලාපොරොත්තු දුවීමක්. ඉච්ඡා බංගත්වයක්. දණ්ඩා ප්‍රතිපදා වෙහසම. ඒ මොකද මේ තරම් දැඩිව අල්ලාගෙන ඉරත්ත මේ රුචි අරිස්කන්තෝගයක් තියෙනවා. ආගයන් ආඩම්බරයක් තියෙනවා. තැකීම් කරක් තියෙනවා. ආන්නේ තැකීම් කොට අනිවාර්යයෙන්ම සාලවන්න පටන් අරගන්නේ මෙන්න මේ විපස්සනාට බයිනකොට. ඉතින් මේ වෙලාවේදී ඒ අත්දකින්න දේ අවංකව ඇත්ත ඇති ඇති කාරණාට සාපේක්ෂව කියාපාන්ට විශාල පුණ අවකාශය. ඒකයි මේ ධම්ම සාකච්ඡා අනුග්‍රහිතය කියලා කියන්නේ. ඒ සාකච්ඡා අනුග්‍රහිත පුදුම බයක් පුදුම විකෘති ක්‍රම අනුගමනය කිරීමක් යෝගාවචරය තුළ තියෙනවා. අර මාතකුණ්ඩලිට බෙහෙත් ඇහුවා වගේ එක එක පැත්තකින් අහනවා මිසක තමන්ගේ දේ සපෙලක් කියාගන්න සමහරු කැමතිත් නැහැ. කියන්න ගියත් කියන්නත් බෑ. එහෙම නැත්තම් අනිවාර්යයෙන්ම එක දවස් 10 භාවනා කරනකොට මේ ලකුණු පැහැදිලිවම පහළ වෙනවා පිස්සු නැත්තම්. එතන තද බල වේදනාවක් නැති කෙනෙකුට. වේදනට නොවෙනවා නම් පැහැදිලිවම භාවනාවේ ප්‍රතිඵල පෙන්වන්න පුළුවන්. විපස්සනාවේ තරම්ම අද්දුත ප්‍රත්‍යක්ෂ දෙයක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඒ දකින්න ඒ ඒ වැටහෙන දේවල් ඒ තමන්ගේ උපතිපද්ධතියට තමන් ලබන ස්පර්ශයන්ගේ හැටියට පෙරලා තෝරලා ඒ වර්ණ ගැනීම නිසා ගුරුවරයාට මේ වෙන දේ තේරුම් ගන්න බැහැ. ඒක පැත්තක කියලා වෙන දේ වෙන හැටියට ප්‍රකාශ කරන්න පුළුවන් නම් අරමුණ මොකද්ද? කොහොමද මම මේ අරමුණ මෙනෙහි කරුවේ ඇති වෙනවත් හා සමගම කොහොමද ඒ අරමුණෙන් ඇතිවෙච්ච අත්දැකීම කියන මේ කාරණා තුන ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒක සාමාන්‍ය හොඳ දෛවත්වයේ කේන්දරේ බැලුවටත් වඩා ඒ චරිතය හොඳට පැහැදිලි වෙනවා ටික කාලයක් යනකොට ගුරුවරයෙක් නැතුව පවා Tamante එක දැක ගන්න පුළුවන් තත්ත්වයකට ඒ තිබුණට ඕනම කෙනෙක් කල්පනා කරලා බාහන කමඨාන් සුද්ධ කරන්න ගියාම කවුද මෙන්න මෙතනින් කමඨාන් සුද්ධ කරන්න පටන් ගන්නේ. පිම්බීමක් මතුණා මම පිම්බීම වහා මෙනෙහි කරා මට පිම්බීම වැටුනේ මෙහෙමයි. කඩවීමක් තෙරපීමක් විදියට. හැකිරීම මත උනා. මට හැකිරීම මෙනෙහි කරගන්න පුළුවන් වුණා. ඒක මට වැටුනේ බුරුල් වීමක් නිදහස් වීමක් විදිහට කියලා. කියන්න ඉතලා කොච්චර කණ්ඩක් කොච්චර මල්ලක් කොච්චර පොට්ටනියක් අපි ගෙනියනවද? ඊට කලින් කොහොම හරි කිය යුතු දේවල්. ඒ තේරෙකින්ම වෙන්නේ අර පරණ අපේ හනමිකේ තද. උපතිපද්ධතියේ තද. එතකොට පේනවානේ අපිට මේ ස්පර්ශයේ විශේෂය අපි පුදුමාකාර රිසර්වේෂන් එකක් තියෙනවා කියලා පැත්තකට වෙන් කරගත්ත අමුතුම පද්ධතියක් තියෙනවා කියලා ඇත්ත ඇති ඇතියෙන් කියාගන්න බැරි ගතියක් තියෙනවා කිය. මෙන්න මේක කඩලා යන්න. ගුරුවරයා තමනුත් අතර පැහැදිලි ප්‍රසිද්ධ සංවේදනයක් වෙනවා. එතකොට තමයි හිතයි තමනුයි අතර ප්‍රසිද්ධ සංවේදනේ පාරයි. එත්ත කම්ම චපල භාවයේ අචපල භාවයක් විදිහට පේනවා. වංක භාවය අවංක භාවයක් විදිහට පේන්න පුළුවන්. අවංක භාවය වංක භාවයක් විදිහට පේන්න පුළුවන්. මොකද මේ ස්පර්ශය කොහොම කරත් සෑම ධර්මයකටම මුල් වෙනවා. සබ්බේ ධම්මා පස්ස සම්පයක්. ඒ නිසා මේක දන්නේ නැහැ කියලා පැත්තකට උනාට ගැටේ කොහොමඩක් වගේ. මේ මහානකොට බොබින් එකේ යට බොබින් එකේ නූල් තියනවනම් ගැටේ වදින වදිනම ඒක අහන්න බෑ. මොනම හොඳ මැදිමක් උනත් බොබින් එකේ නූල් නැත්තම් උඩ නූල කොච්චර හොඳට ගියත් මැහුණා වගේ පෙනුණත් මැස්ම ගැටේවා. එදා යටි නූලේ වැඩේ පිළිවෙල දකින්න නම් මේ ස්පර්ශය පිළිබඳව දැනගන්න ඕනේ. ඒකට ආසන්නව පවතිනවා මේ අගයන් ආඩම්බරයන් ටික. භාවනාවෙන් හැර වෙන ඕනම තැනකදී අපිට කංගල පියාගන්න පුළුවන්. භාවනාදී අනිවාර්යම මතුවේ. ඒකයි දරුවචනාන්තේ දේශනා කරන්නේ තුවාලයක් බෙහෙත් කරන්න ඉතලා වනමුක පාදන්නවා. ඒ වනමුක පෑදුවාට පස්සේ ඒ තුවාලයට හුලං වැදුනත් වෙහෙසයි. වතුර වැටුනත් වෙහෙසයි. මොකද දැන් වනමුක පෑදුනා. හරි පිටිදුමන රෙඩි වෙහෙසයි. නමුත් මේ බෙහෙත අහන්නේ රසායනය අහන්නේ වනමුක පෑදුවාට පස්සේ අන්නේ වගේ මේ ස්පර්ශය පිළිබඳව පතුරු ගන්න. එළියට දාන ගතියක් කරනවා විපස්සනා. ආනේ දේ වෙනකොට මේ ඇති වෙන ඇති හැටි කියා ගන්න පුළුවන් නම් චක්කු සම්පත්තා ලෝකේ පිය රූපං සාත රූපං කියන එක Tamanට වැටහෙනවා. කොහොමද අපි මේ ස්පර්ශය අනුන්ත නොපෙන්න අපේ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා මේ අනිමා අනියමාර්ථයෙන් අපි කොටෙක් කල් පාවිච්චි කරා. මේක පවතින තාක්කල් අපි අපෙන් හැංගෙනවා. සඵල භාවයේ ක්‍රියාත්මක වෙනවා කෙලෙස් වලට ලැබේ. ඒ නිසා ස්පර්ශය අනිවාර්යයෙන්ම අතු කරගත යුතුයි. ඒ නිසා දිත්තේ දිත්තමත්තම් භවිෂ්‍යති දැකීම දැකීම මැත්තේ නතර කරන්න. එහෙම නැත්නම් දකින්න දෙයක් කියනවා. දකින්න දැකීමක් කියනවා. දකින්න කෙනෙක් කියනවා. ඔය තුනම පහළ දැකීම දැකීම මට්ටමේ නතර කරනවා කියලා කියන්නේ ඇහි ස්පර්ශයේ පහළ වෙනකොටම දැක්කයි කියලා කියන්නේ පුදු දැකීමේ ස්වභාවය පමණයි දකින්නේ එක්කක් දකින්න දෙයක්වත් පිළිගන්නේ. මතකෙ හිතින් බෑ දැක්කේ මොකද්ද කියලා. ඒ මොකද දකින්නකොටම මෙනෙහි වෙලා තියෙනවා. ඒ වගේම දැක්කේ මමයි කියලා ආඩම්බරයක් වෙන්න විදියකුත් නැහැ. පුදු දැකීම් ස්වභාවය පමණයි. පුතග්ජනයන්ට දකින්නෙක් ඉන්නවා දකින්න දෙයක් තියෙනවා දැකීමේ ස්වභාවයක් තියෙනවා ඒ මොකද දැක්කට වැඩිය අර තමන්ගේ මුචිමනාපකම් අනුව අගයන් ආඩම්බරයන් අනුව ස්පර්ශය අනුව උපදීන අනුව අපි ඒක වර්ණ අපි දකින්න දේ දෙවෙයි අපි ඊට පස්සේ හිතේ තියාන්නේ අර අපි වර්ණ කරන්නලා දැක්කයි කියලා හිතාගත්ත දේ ඉතින් ඒ හිතකින් එහෙම වචනකින් sannivedanaya කරනකොට ඒක ඉතින් අපබ්‍රංශ වෙනවයි කියලා අහන්න දෙයක් නැහැ. ඒකයි මේ එන්නේ පත්‍ර වැඩි වෙන්නේ ලෝකෙ. ඒකයි ගුවන් විදුලි නාලිකා වැඩි වෙන්නේ ලෝකේ. ඒකයි මේ රූප වාහිනී නාලිකා වැඩි වෙන්නේ ලෝකේ. ඒත් බෑ ඒ තියෙන ටික පෙන්නගන්න. තියෙන ටික කියාගන්න. තියෙන ටික පෙන්නගන්න. ওই වගේම තමයි යෝගාචරයේ ස්පර්ශ මේ කියන කොටසේ වැඩ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ යෝගාචර වර්තමානයේ පුදුමාකාර විදිහට එහාට පයින්නවා. තේරුම් ගන්න බැරි গুপ্ত චරිත බවටපත් වෙනවා. Tamange දේ Taman විසින්ම වහන කෙනෙක් බවටපත් වෙනවා. ඒ ශාවංක යෝගාචරයට කුසන්තිපස්සා උපදීන් පටිච්චයි. මේ මගේ උපදීන් මතමයි මේ ස්පර්ශ ස්පර්ශ කරන්නේ නිරූපදීන් කියන කුසෙය්‍යුම් පස්සා. උපදීන් නිරූපදීන් නිරුද්ධ වුණා නම් මොන ස්පර්ශ ස්පර්ශ කරයි. අන්න එතකොට පේන්න පටන් අර ගන්නවා අරමුණ දෙවි යනවා කියලා කියන්නේ අරමුණ නීරස වෙනවා කියලා කියන්නේ අරමුණ දුර්වර්ණ වෙනවා කියලා කියන්නේ වැඩේ යනවා. අපිට මේකට සාදු කියාගෙන මේ පාර දිගට මධ්‍යම ප්‍රතාය විදිහට යන්න නම් යෝගාචර ස්පර්ශය පිළිබඳව ගැඹුරු වැටහීමක් අවශ්‍යයි. ඉතින් අපි මේ තාකල් ඉදපත් කරගත්ත ධර්මත් මේ කොටසත් ඉදපත් කරගෙන තම තමන් ඉදිරියට යොදන මේ පැය හතර පහ වශයෙන් කරන භාවනාවට අනිවාර්යයෙන් මේක ආලෝකයක් වේවා. ඒ මගින් මේ ස්පර්ශෝ ගෙවි යනකොට නිරුද්ධ වෙනකොට වඩ වඩා ධෛර්යමත් වෙනවා. වඩ වඩා උනන්දු වෙයි. ඒ ඉපදීන් සම්පූර්ණයෙන්ම දුරු කර ගැනීම ඒ ස්පර්ශ නිරෝධයට තව තවත් ලඟ වෙන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිති ධර්ම දේශනාව මෙතන සමාප්ත